ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අටවෙනි දවසේ ධර්ම දේශනා පැයටයි අත්ලා තියෙන ශීලම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං උපාදාන පච්චයාති අයමේ කානුපස්සනා උපාදානසත්වේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස්ස සම්භවෝති අයං ဒ ුතියානුපස්සනාති තී ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ තාක් ඒ සාරවත්යන් වහන්සේ විසින් පෙන්වන දෙන්ටේට මේ ဒ ුතියානුපස්සනා සූත්‍ර සාරයට අනුව මේ අපි යන මේ සංසාර ගමනේ අවස්ථා රාශියක් දැක ගන්නට යෙදුනා සම්දිස්ථාන ඒ සෑම සම්දිස්ථානයකදීම අපට මේ සංසාර වටය කඩලා දාන්න පුළුවන් නැත්නම් මේ දුකේ සනාතනික පැවැත්ම කඩලා දාන්න පුළුවන්. ඉතින් ඒවා එකින් එකට එකින් එකට පෙන්නගෙන යනකොට අපි ඊයේ මතක් කරගත්ත විදිහට ඒ කලින් පෙන්නපු චතුරාර්ය සත්‍ය පිළිබඳව කිලිම වටහා ගැනීම එහෙම නැත්නම් උපදීන් පිළිබඳව අවිද්‍යාව පිළිබඳව සංස්කාර පිළිබඳව පස්සේ පිළිබඳව ආදී දේවල් ගොඩාක් ප්‍රඥා ගෝචර වෙන දේවල් ඒක නිසා ඒ හරහත් කෙනෙකුට ප්‍රඥාව හරහත් කෙනෙකුට විමුක්තියක් ලබන්න පුළුවන්. ඒකට පඤ්ඤා විමුක්තිය කියලා කියනවා. ඊට පස්සේ පේන වේදනා තණ්හා අනුව තණ්හාව ක්ෂය කිරීමෙන් චේතෝ විමුක්තියක් ලබන්න පුළුවන්. ඉතින් මේ විදිහට සරුවචන් වහන්සේ පෙන්වන්න පුළුවන් ඒ ඒකාකාරීව ඝන බහලව අඛණ්ඩ වගේ කැරකිනව පෙන්වන්නට මේකේ ගොඩාක් දුර්වල ස්ථාන තියෙනවාට පහර දුන්නොත් ඒවයිදී මේ ගමනේ වේගය මේ චක්‍ර වලය වටය දියසුලිය කඩන්න පුළුවන් කියන්නේ. ඉතින් අපි ඊයේ මතක් කරගත්තේ මේ වේදනා අණුව එක එක සුෂ්ණාවල් පහළ වෙන හැටි. ඒකේ පෞද්ගලිකව අපි ගත කරත් ජීවිතයේ අරණ්‍ය වාසීව නැත්තම් ශිෂ්ටාචාරයටපත් වෙන්නේ නැතුව කැලේ හිටියා වගේ ගත කරත් කාම තණ්හාවෙන් අපිට ගැලවෙන්න විදියක් නැහැ. මේ ඉඳුරන් හැම වෙලාවෙදීම ඒ පිනවීමේ කෘත්‍යයකට අපිව පොළඹවනවා. ඒක එක පැත්තක් සාධාරණ කරන්න පුළුවන්. ඒ ඉඳුරන්ට යම් ප්‍රමාණයකට අරමුණු නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපිට ඒක අහිංසක වැඩපිළිවෙලකින් පටන් අර ගන්නවා. නමුත් ඒ අරමුණු මෙතකින් ඇතේයි කියලා සීමාව දන්නේ නැතිකම නිසා අපි සමහරලාට අතිශෝක්තියටපත් වෙනවා සුඛෝපභෝගීත්වයටපත් වෙනවා ආරිභෝගිකත්වයටපත් වෙලා නිහාට ඒ කොතනදීද දිසමාරුනේ ඉර පැන්නේ මල පැන්නේ කියලා තේරුමක් නැතුව විශාල දුක්ඛන්දරාවකටපත් වෙනවා. ඉතින් ඒ මේ තෘෂ්ණාව කියලා කියන්නේ සියල්ල අතහැර දැමීම නෙවෙයි යම් ප්‍රමාණයට යනකම් අපට මූලික අවශ්‍යතාවයන් අවශ්‍යයි. ඒක ඇත්තටම සර්වචත්තනාංශේ සියලු දිනාටම සමසේ මූලික අවශ්‍යතාවය ලබා දීම ਸਰවඥාන්සේගේ මහා කරුණාවට වැඩෙනවා. මෙතනදී වෙන්නේ මේ කාම තණ්හාව අනුව හැකි දක්ෂකම් තියෙන සුළු පිරිසක් ආර්ථිකයේ 80ක් විතර අල්ල බදා ගන්න. ඒක ලෙවල එක සම්පූර්ණ සුඛෝභෝගී පාලනයකට යනවා. එතකොට ඒ අල්ල ගලා ගන්න පිරිස සාමාන්‍ය ජනගහණයෙන් 120ක්වත් වෙන්නේ නැහැ. ඉතුරු 80ම යැපෙන්න වෙන්නේ ඉතුරු වෙච්ච අර රොඩ්ඩේ තමයි. 120ක විතර. මේ නිසා ලෝකයේ ආර්ථිකය සම්පූර්ණ විකෘති තත්ත්වකටපත් වෙලා විශාල පිරිසක් ඉන්නවා මූලික අවශ්‍යතාවයන්වත් ලබා ගන්න බැරුව නමුත් අර තමකමක් කරගන්න පුළුවන් 120ක් විතර කියනවා අපිත් හම්බ කරුවම තමයි උඹලත් හම්බ කරගෙන කාපල්ලයි කියලා නැත්තම් වික්ටෝරියා රජින කිව්වා වගේ ඉතින් පාන් නැත්තම් කේක් කාපල්ලයි කියන ඒගොල්ලෝ කියනවා ඉතින් මේ නිසා විශාල අවුලක් ලෝකේ පවතිනවා ඉතින් මේකට හේතුව සීමාව දන්නේ නැතිකම. හම්බ කිරීමේ හෝ පාරිභෝගිකත්වයේ හෝ මේ සීමාව දන්නේ නැති නිසා ඒ කොච්චර ශිෂ්ට සමාජ වුණත් කොච්චර සමාජ පිළිබඳ වගකීමක් තිබුණත් ඒ හැබැයි සැරවැඩිකම නිසා අද අද මේ වෙනකොට ලංකා ලෝක ආර්ථිකය සෑහෙන අපහසුතාවකට පත් වෙලා තියෙනවා. පුළුවන් සුළු පිරිසක් සම්පූර්ණ ආර්ථිකය නඩත්තු කරනවා පාලනය කරනවා විශාල පිරිසක් පැකිටස්සවල් නැතුව ආහාර ආදී මූලික අවශ්‍යතාවල් නැතුව ඊටාම දුකසේ පහුවෙනවා නමුත් මේ දෙකොල්ල අතර සමතුලිතතාවයක් ඉන්නේ මොකද මේ අර පිළිමැස්මක් හෝ මේ තෘෂ්ණාව පිළිබඳව පාලනයක් යැතුතු නැතිකම නිසා ඉතින් සා සර්වචනන්සේ ඇත්ත වශයෙන්ම සියලු දිනාටම සමසේ බෙදිලා යන ක්‍රමයක් තියෙනවා නම් ඒක මහා කරුණාවෙන් කතා කරලා තියෙනවා නමුත් මේ තණ්හාවේ තියෙන මේ අබ්බැහිය බරකම නිසා කිසිම දවසක කිසිම කෙනෙකුට මේ හම්බ කිරීම ඇතයි කියලා කදාකත් අදහසක් එන්නේ. ඒක දිගට දිගට අබ්බැහියට යන දුනතර බොන්න වගේ දිගට හම්බ කරන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා කාම තණ්හාවම ඒකට වගේ කියනවා. නමුත් ඒ කාම තණ්හාවෙන් ගියාට පස්සේ ඒක නා මම නම් හම්බ කරගත්තා ඒ උනට මගේ පවුලේ අයට තමයිදී අපේ සමිතියටමදී අපේ නගරෙටමදී අපේ රටටමදි අපේ ජාතියටමදි කියලා එයා සාධාරණීකරණය කරනවා මේ දිගටම අනුසූරාකමින් අසාධාරණව හෝ හම්බ කිරීම සාධාරණීකරණය කරනවා භව තණ්හාව හරහා මම මේ හම්බ කරන්නේ මට විතරක් නෙවෙයි මේ සියලු ජනතාවට නැතිරු මේ මගේ අය ඔක්කොටම වෙනවා කියලා අපේ කියන අදහස කරනවා මම කියන්නේ අපේ කියන අදහසට ගියාම ඒකට අපි භව තණ්හාව කියලා කියනවා ඉතින් අර කාම තණ්හාව සංසාර සම්පාදනය කිරීමේදී කෙනෙක් යොදන ක්‍රමවේද වලට වැඩිය උඟා කමානුෂික ක්‍රම භවතණ්හාවදී යෙදෙනවා යද වෙනවා ඒ වංචනික ධර්ම නිසා ඡට ඡට ධර්ම නිසා ඡපලකම් නිසා නමුත් යා පුදුම විදියට ඒවා සාධාරණීකරණය කරනවා මේ සාධාරණී කිරීම ඒ ඡට ගති ඡපල ගති නිසා කොහොම කරත් සමාජයේ විශාල ඝර්ෂණයක් පීඩාවක් විරෝධතාවයක් පැනනවා ඉතින් සෑම විරෝධතාවයකට මේ යමක් කමක් ඇති කෙනා ආරක්ෂක සංවිධාන හදාගනිමින් ඒ ඔක්කොම මැඩලමින් ڇප්ප කරමින් විභව තණ්හාවකුත් ඒත් එක්කම ඇති කරනවා. ඉතින් මේක බෝ වෙන ලෙඩක් වගේ එnde end end end වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. මේක අපි කිව්වට පීඩිත ජනතාව වෙනුවෙන් ඒ සුඛිත මුදිත ජනතාව සලකන්නේ නැහැ. අසාධාරණයි කියලා ඕනම පීඩිත කෙනෙක් සුඛිත මුදිත තත්ත්වයටපත් වෙනකොට එයා අනිවාර්යයෙන් මේ තත්ත්වයට යනවා. ඒක නිසා මේක මහ විසම චක්‍රයක් තියෙනවා. 100%ක්ම යනවා කියන එක නෙවෙයි සර්වචන්නාංශයේ ඒක අනිත් පැත්තට ගිය කෙනෙක්. උන්වහන්සේ සුඛිතම ජීවිතයක් තියෙද්දී ඊ타මත්ම නිහතමානී ජීවිතයකටපත් වෙලා ඒ සුඛිතමිතාවේ තියෙන නපුර භවතණ්ණාව හරහා හොඳට පෙන්න පුත්මන්වහන්සේ නම. නමුත් ලෝක ස්වභාවය ඒකයි. ඉතින් ඒ විදිහට යන නිසා සර්වචන්සේ දේශනා කරනවා තණ්හා දුතියෝ පුරුෂෝ දීගමත්තාන සංසාරං. මුළු සංසාරේ පුරාම අපි තණ්හාව දෙවන්නා කරගෙනයි ගමන් කරලා තියෙන්නේ. අපි කොහේ ගියත් අපේ කිට්ටුමවන්ත කෙනාට වැඩිය තමන්ගේ රුචි අරුචිකම් වලට තියෙන තණ්හාව, තමන්ගේ පෞරුෂත්වයට තියෙන තණ්හාව, තමන්ගේ ඇබ්බැහි වලට තියෙන තණ්හාව හැම වෙලාවෙම දෙවන්න කරගෙනයි ගමන් කරලා තියෙන්නේ. තණ්හා ဒ ුතියෝ පුරිසෝ. අපි අපේ ගමනේ දීක මද්ධාන දීර්ඝ සංසාර ගමනේ හැම වෙලාවෙම තණ්හාවත් එක තමයි බුදියාගෙන තියෙන්නේ තණ්හාවත් එක තමයි නැගිටලා තියෙන්නේ තණ්හාවත් එක තමයි ගණදුණු කරලා තියෙන්නේ උපදේශ අරගෙන තියෙන්නේ ඒක තමයි ටිකටම කතා කරන්නේ ඉතින් ඒ තණ්හාවෙන් යමක් ඇල්ලුවා නම් ඒ අල්ලන හැම එකක්ම අල්ලපු පමණින්ම වෙනස් දෙයක් බවටපත් වෙනවා කියලා ਸਰවචනාංශගේ ප්‍රකාශයක් තියෙනවා අපි රූපත් කියනවා අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් රූපත් තියෙනවා, ශබ්දත් තියෙනවා, ගඳත් තියෙනවා, රසත් තියෙනවා, පහසත් තියෙනවා. දී ඇති මොහතක ඒකෙන් අපි රූපයක් අල්ලපු ගමන් නැත්නම් සද්දේ ඕනේ නැහැ. ගන්ධ රස පහස ඕනේ නැහැ. මම මේ රූප බලනවා කියලා අල්ලපු ගමන් ඒ රූපය දැකීමේ සංසිද්ධිය සද්ද නැසීමේ වනස් ශක්තියක් ඇති කරනවා. සද්ද සද්ද ඇසී කීමට ඇතිව ඇසීමට තියෙන හැකියාවල් තලාව කරනවා. ڇප්ප කරලා දානවා. ශබ්ද රූපේ තරම්ම රසවත් එකක් කරගන්නවා. ඒක කැපී පේන්න පටන් අරගන්නවා. ඒ කැපී පේන ප්‍රමාණයට ශබ්ද ඇහිම මර්ධනය කරනවා, නිෂේධනය කරනවා, ڇප්ප කරලා දානවා. ගන්ධ රස පහස. ඒ නිසා අපි දකින රූපය දැකීමට හේතු වෙන්නෙම සද්දට වැඩි එක සිත් ගන්නා සෝ නිසා රාගයේ දනවන නිසා කාම භව තණ්හා විභව තණ්හා ඇති කරන නිසා ඒ නිසා ඒ තෝරා ගැනීම නිසාම ඒ තෝරාගත් වස්තුව වෙන දේවල් වලට වඩා කැපිපෙන ගතියක් වෙන දේවල් වලට වඩා සිත් ගන්නා සුළු ගතියක් අපි ආරූඪ කරගෙනමයි ශබ්ද රූප ගන්ධ රස වෙනුවට ශබ්ද ගන්ධ රස වෙනුවට රූපේ තෝරන්නේ. ඒ නිසා රූපේ තේරීම හරහා රූපේ අන්ධයක් බවට පත් වෙනවා කියන එකයි සර්වචනාංශගේ අර්ථකථනය. මේක අපි ගමේ භාෂාවෙන් කිව්වොත් හිත ගිය තැන ආදර රජ මාලිකාව සෑදී. අපිට ගොඩාක් දේවල් තියෙද්දී අපි එකකට හිත ගියා නම් ඒ දේ අනික් කවට වැඩිය හොඳයි කියන්නේ අපි පුදුමාකාර තර්කණයක් හොයා ගන්න අතර අපි ප්‍රතික්ෂේප කරපු දේ නීච තුච්ච හීන දීන බවටපත් කරන තර්කණයක් ඉබේම හිතට එනවා. ඉතින් මේ නිසා දැකීමත් එක්කම දකින්න දේ පිළිබඳව අපි ආරූඪ කරගත්ත දෙයක් එක්කෝ අතිශෝක්තියෙන් කුඹා දැක්වීමක් එවනත අව탁සීරුවක් වශයෙන් ඒක නීච කර තැබීමක් ඒ කෙනා තුල සිද්ධ වෙන බව එයා දන්නෙත් නැහැ. එයා හිතන්නේ ඒක සුවිශේෂී දෙයක් නිසයි මම තේරුවේ කියලා. සර්වචනන්සේ කියනවා තෝරපු නිසයි ඒක සුවිශේෂී වුනේ කියලා. ඔබ තෝරපු නිසයි ඒක සුවිශේෂී වුනේ නැත්නම් ඒක කොහොමඩක්වත් ගන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ සද්ද රූප ගන්ධ රස ස්පර්ශ ඔක්කොගෙම තියෙන්නේ සමාන කුප්පණ ගතියක්. ඔබ ඒක තේරුවේ ඔබ කැමති නිසයි. ඔබ පෞෂත්ව ලක්ෂණ ගැලපෙන නිසයි. පුරුද්ද නිසයි ඒ වුණාට උඹට පේන්නේ ඒක අනිසවට වැඩිය කැපිපෙන දෙයක් කියලා. ඒ නිසා යේන යේනහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. යමක් යමක් ගැන අපි කල්පනා කරනවා නම් කල්පනා කරන නිසාම ඒක අපිට පේන්නේ වෙනස් දෙයක් වඩපත් වෙලා. අපි කල්පනා නොකරන අවධානය නොකරන දේවල් වලට හිමි විකෘතියක් වෙන්නේ නැහැ. ඒක මේ මෑතකදී කරපු ස්නායු ක්‍රියාකාරීත්වය පිළිබඳ මොලේ පරීක්ෂණ වල දැකලා තියෙනවා අපේ මොලේ සාමාන්‍යයෙන් මේ රූප බැලීම සඳහා වෙනමම අංශ කොටස් තියෙනවා දෙවෙනි ලෝක යුද්ධ සමයේදී මේක හොයාගත්තා හොයාගත්තා පස්සේ ඒ කාලේ ඒගොල්ලෝ දැක්කේ රූප බැලීම සඳහා මෙන්න මේ ස්ථානය කියලා එක ස්ථානයක් නම් කරා මේ ශබ්ද හිම මේ ස්ථානය කරන කියලා නම් කරලා බලනකොට මේ පසු කාලීන පරිශ්‍රණිය හොයාගෙන තිනවා මේක ස්ථානයක් නෙවෙයි එවැනි ස්ථාන 10ක් 12ක් තියෙනවා එකක් නැත්තම් තව එකකින් වැඩ පටන් ගන්නවා ඉතින් මේ විදිහට තමයි රූප බැලීම සිද්ධ වෙන්නේ නමුත් දැන් පුළුවන් මේ නවීන තාක්ෂණය හරහා සංසරල MRI ස්කෑන් එකට කවුරු හරි දාලා නිදාගෙන ඉඳද්දී උඩින් රූප පේන්න බලන් අරගත්තොත් නැත්නම් රූපයක් බලන්න අවස්ථාව සැලසුවොත් මොලේ ක්‍රියාත්මක වෙන්නේ කොයි කොයි කොටස් වලද කියලා එහා පැත්තේ කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න ස්ක්‍රීන් එකේ ඉන්න කෙනා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යාටත් කියලා කනට සද්දයක් අස්සන්න ගියොත් සද්ද අහන කොටස් හයිලයිට් කරලා උද්දීපනය කරලා ගන්න පුළුවන්. ඒක ගන්ධ රස පහස ඔක්කොම හරි ගස්සලා තියෙනවා. දැන් ඒ නිසා වෙනදට වැඩිය ටිකක් මේ මොළයේ පිළිබඳ සිටියම සවිස්තරයි සංකීර්ණයි ඉස්සට වැඩිය. එක තැනක් නෙවෙයි ස්ථාන කීපයක් තියෙනවා. ඒක නෙවෙයි මෙතන කාරණාව ඒගොල්ලෝ දැකලා තියෙනවා යම් වෙලාවක රූපයක් බලන්න ඒ මැෂින් එක ඇතුලේ ඉන්න එකනාගේ හිත අවධානය යොමු කරගත්තොත් ඒ රූපයේ බැලීමේ කොටස උද්දීපනය වෙන අතර ශබ්ද ඇහිීමේ කොටස ඇකිලීමකට ලක් වෙනවා. ගන්ධ බැලීමේ කොටස ඇකිලීමකට ලක් වෙනවා. රස බැලීමේ කොටස ඇකිලීමකට ලක් වෙනවා. පහස ඇකිලීමකට ලක් වෙනවා. ඒ හරහා තමයි තියෙන ශක්ති ප්‍රමාණය රූප බැලීම සඳහා යෙදුවට පස්සේ බලන රූපේ බොහොම විචිත්‍ර කොටත් ඒක බොහොම සජීවී ලෙසටත් ඒ කරාට පේන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා අපි ඉත්ත භාවඤ්ඤතා භාවය කියලා මේ බලන මමත් මට පේන දේත් අතර මොකද්දෝ සම්බන්ධයක් පේන තියෙනවා මට මේ පෙනෙන දේ සුවිශේෂයි. ඒක මට විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒක නිසා අපි භාවනා කරගෙන යනකොට හරි පොඩ්ඩක් කහ පාටක් දැක්කොත්, රතු පාටක් දැක්කොත්, නිල් පාටක් දැක්කොත් මේක ලොකු කරගෙන අදාකත් දැකම නැති එකක් විදිහට භාවනා සියල්ල නතර කරලා ප්‍රශ්නයක් ඇති කරනවා. දැන් කහපාට දැක්කද මේක කමඨාන් සුද්ධ කරගන්න නැතුව ඊගාට මොකද කරන්නේ? ඒක සුද්ධ කරලා පස්සේ කියනවා අනේ දාද දැක්ක නිල් පාට ඒ කහපාට එක නම් ප්‍රශ්නයක් නැහැ. දැන් නිල් පාට දැක්කොත් මම මොකද කරන්නේ? අන්න ඒ විදිහට මේ දකින්න දකින්න හැමදේම ලොකු කරලා දක්වන ගතියක් අපි භාවනා විතරක් නෙවෙයි ජීවිතේ ඒක එහෙම තමයි. ඉතින් මෙන්න මේක දිහා බලනකොට අපි යමක් දිහා බැලීම හරහා බලන වස්තුවට මොකද්ද හොල්මනක් සිද්ධ වෙනවා. ඒ වස්තුව මොකද්ද වෙස් කියන්නේ ඉලක්ෂිත වෙන. හැබැයි මයි ළඟ ඉන්න අනිත් එක්කනට ඒ වෙස් ගැනීම වෙන්නේ. මෙන්න මේ தත්ත්වේ සරුවචනංශය දැනගෙන හිටියා. මේ දැනගෙන ඉඳලා තමයි කිව්වේ හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදී. What you see that you are කියලා ඉංග්‍රීසියෙන් ඒක කියනවා. උඹ ඒක දකින්නේ උඹට ඕනේ බලන්න ඕනේ. සතව අනන්ත දේවල් තියෙනවා බලන්න. උඹට ඒවා බලන්නත් බෑ, පේන්නෙත් නෑ. මේකටම සම්බන්ධතාවයක් ඇති වෙන නිසා ඒ සම්බන්ධතාවය හරහා බලන වස්තුවේ වෙස්පර්ලීමක් සිද්ධ වෙනවා. ඒ වෙස්පර්ලීම තමයි Tamange වගකීමට වැටෙන්නේ. මේක විශේෂ දෙයක් බව දැන් අන් අයට පෙන්වන්න ඕන. ඔප්පු කරන්න ඕන. එයි මම මේකම බලන්නේ. එයි මම මේකම අහන්නේ. එයි මම මේකම ගන්ධ රස පහස බලන්නේ කියලා ඒ පෙන්වන දෙයට අන් අයට හේතු දැක්වීමට ගියාට පස්සේ ඒ මනුස්සයා එක බොරුවක් වහන්න බොරු 1000ක් කියන. ඇත්තටම වස්තු වල එහෙම කිසිම වෙනසක් නැත්තේ. කොයි එකෙත් තියෙන්නේ ධාතු ස්වභාවයක් කොයි එකේ තියෙන ශක්ති ස්වභාවයක් නමුත් ඒ ධාතු දේවල් බාටපත් වෙනකොට අරමුණු බාටපත් වෙනකොට අරමුණු කරන්න විශ්ින් ඒ වස්තු වලට ආලවට්ටමක් දාගන්නවා ඔප්කන් වීමක් කරගන්නවා තෙද ගැනීමක් කරගන්නේ කොහොඳටයි නරකටයි දෙකටම වෙනවා ඒක නිසා අපි කැඩෙන දීගේ එහෙම නැල්ලත් ඇදට තමයි පේන්නේ ඒ මොකද කලින්ම ඒ තීගේ කැඩිලා කැඩෙන්න යන වෙනානේ ඒකේ ගේ ගෑණි මොන දේ කරුවත් හොඳ නැහැ ඊට පස්සේ හැබැයි බඳින්න ඉස්සරනම් මැනිකට සාරිද ඕනේ මැනිකට වලලුද ඕනේ ඕන දෙයක් කියන්න මම අරකට දෙන්නම් කියලා තමයි බඳින්න ඉස්සරලා. බඳට පස්සේ දෙකින් කියලා පටන් අරගන්න. ඉතින් මේ අඤ්‍යතා භාවයේපත් වීම අපි අපේ ජීවිතවලට කරන මුලාව අපේ ජීවිතවලට කරන මායාව ඡටගතිය අපි කොහොමඩක්වත් එළියට පේන්න දෙන්නේ අපිට විවිධ කාරණා වලින් වසාගෙන එන ඒකේ යම් කිසි අර්ථයක් තියෙනවා කියලා විවිධ කතා කරන්න පටන් ගන්නවා. ඒක නිසා බුදුරජාන් වහන්සේ මේ ප්‍රශ්න විසඳන තාක්කල් මෙයා සංසාරෙන් කවදාකවත් ගොඩ එන්නේ. එයා තමන් කරන මෝඩකම් ලක්ෂයක් නිදහසට කරනු කියලා ඔප්පු කරන්න හදනවා. ඊට පස්සේ කට කමසෙයියාවක් නැහැ. කිලෝ රක්නදි සංසාර චක්‍රයකට ආවෙ. ඒක නිසා ඒ තමාදී නවං යත්තා. මේකේ ආදීනව දැනගෙන තණ්හා දුක්ඛස සම්භව මේ යමක් ඇල්ලුවා නම් අල්ලපු දෙය නෙමෙයි ප්‍රශ්නේ. ඒ අල්ලපු දෙයට අපි ආලවට්ටම් දානවා. ඒක අපි ඔප්නම් කරනවා. ඒක සුවිශේෂී තත්ත්වයක් වාට පතරණ පටන් අර ගන්නවා. මේ නිසා තණ්හාට අහු වුණාට පස්සේ අපි ආතුර වෙනවා. ආතුර වෙලා කරපු මොඩකම සාධාරණීකරණ හදන නිසා මේ තණ්හාව එනකොටම දැනගන්න පුළුවන්. තණ්හාවේ ආධිනව දැනගන්නවා. වීත තත්නෝ අනාදානෝ කන්නාවෙන් අයින් වෙලා අල්ලපු දේ බදා ගන්න නැතුව දැඩි ආදාහණයට දැඩි ග්‍රහණයට යන්නේ නැතුව සතෝ බික්කෝ පරිබ්බජේ සතිපත් භික්ෂුව මේ තණ්හාවෙන් අතහැර දාලා යනවා. ඊගේ අතහැර දාමක් කරනවා. නැත්නම් නිෂ්ක්‍රමණයක් සිද්ධ වෙනවා. එනිසා තණ්හාව කියන එක සාමාන්‍ය මිනිස්සෙක් ඒකට නතු වෙලා ආතුර වෙලා ඒ දේ පිටිපස්සෙම යන්නේක ඒ මිනිස්යාගේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. මේ යන්ත්‍රය හැදිලා තියෙන්නේ එහෙමයි. ඒක නිසා අසුචි පිටක් දැක්කට පස්සේ බල්ලෙකුට ඒක කන්න තු යන්න කොහොමඩක්වත් බෑ. මේ පැත්තේ බල්ලෝ නම් මන් දන්නේ. අපේ පැත්තේ බල්ලෝ එහෙමයි. ඉතින් ඒ නිසා ඌ ලණුවක් ඇදලා ඇදගෙන ගියත් ලණුව කඩාගත්තොත් ඌ කරන්නේ ඒකට තමයි. ඉතින් අපි කිව්වට මේක අස්වාභාවික අශීලාචාරයි මේක හරි නෑ කියලා අපි වැත්තේ මිනිස්සෙක් හිටියා ඌට අඩු ගානක ඉඹලවත් යන්න බැන්න ඉස් එකක් කොමයි. කෑවේ නැතුණා කමතු අඩු ගානේ ඉඹලවත් යන්න. ඒ ඒ ඒ ගතියට අපි බල්ලට බැන්නට අපි ළඟ තියෙන ඕක තමයි. සුරාවට ඇබ්බැහි වෙච්ච මනුස්සයා හොඳටම දන්නවා. සල්ලි විනාශ වෙනවා, මුලේ විනාශ වෙනවා. මේ මිනිස්සු අහල පහල මිනිස්සු බයින් හදනවා කියලා උනට ඒ මනුස්සයාට කොහොම කරත් ඒ බීම පිළිබඳව වටිනාකමක් තියෙනවා. සුරාවත් ඒ රසයත් බොන padi දනන් මිස නොබන අමනං කෙසේ දනිත්‍ය කියලා සංස්කෘතෙන් කියන්නේ. බොණේක වටනකම දන්නේ බොණේ කන්නේ බොණ නැති මොඩේ ඕක දන්නේ නැහැ කියලා. මේ නිතාසර කරන තමයි ඕන එක දිගට වැරද්දක් කරන මිනිස්සෙක්, බැහැයක් කරන මිනිස්සෙක්, පුරුද්දක් කරන මිනිස්සෙක් ඒකට හිටගෙන කවස් කවි කියන්නේ. ඒක අගේ ආඩම්බරේ කරන්නේ. ඉතින් ඒ කියන්නේ අර කරපු වැරද්ද සාධාරණීකරණය කරන්න ලක්ෂයක් බොරු කියනවා. මේක ආදානීය කියලා කියන්නේ දැඩිසේ අල්ලා ගැනීම තියෙනවා. ඒ නිසා තණ්හාර ගියාට පස්සේ අහුණාට පස්සේ ඒක මේ විදිහට අතිශෝක්තියටපත් කරන එක ආලවට්ටම් දාන එක, ඔප්නම් වන එක, එහෙම නැත්නම් ඒකට අගයන් ආඩම්බරයක් දෙන එක ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. ඒක ඒ සහජාසී දිගේ කී එකක්. ඒක බුදුජානක වංශිකේ තියෙන ආදර්ශය තමයි ඒක දැනගන්න පුළුවන්. ඒකට ලෑස්ති වෙලා ගියොත් ඒක දැනගන්න පුළුවන් දැනගත්තොත් තමයි තේරෙනවා ඒකට පෙට්‍රල් වලට ගින්දර ගහවන්න ඕනේ ලං කරපු ගමන් අලන්න. දර වගේ පත්තු කරන්න අමාරුවක් නැහැ. ඒ වගේ Taman තණ්හා කරන දෙයකට අත තියන්න ඕනේ නෑ කිට්ටු කරනකොටම ඒක පුදුමාකාර විදියට ගිනි ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා තණ්හාව පිළිබඳව මේ කතාව දැනගත්තොත් ඒ තණ්හාවේ තියෙන ස්වභාවික දෝෂයට වැඩිය ඒක ඊට එහා යන ආදානයකට දැඩි ග්‍රහණයකට පත් කරනවා පත් කරාට පස්සේ නම් ඒ පුද්ගලයාට දැනගැනීමේ ශක්තිය අඩු වෙනවා අවස්ථාව අඩු වෙනවා ඒක නිසා තණ්හාවට පස්සේ පුදුජාන කියනවා මේ උපාදානයි කියලා ඒ දැන අල්ලගත්ත දේ විවිධ නිදහසට කරුණු කියලා හේතු කරුණු දක්වලා ඒක ඔප්නම් වල අල්ල බදා ගන්න ගතිය නිසා ඒ පුද්ගලයා ඒ වස්තුවට දාස භාවයටපත් වෙනවා අනිවාර්යයෙන්ම තමයි හානි කරන දෙයක් මේ අනිවාර්යයෙන්ම තමයි මේ අබ්බැහියෙන් ගලව ගන්න බැරි දෙයක් එයා ඒක යටපත් කරලා ඒක සාධාරණ හොඳ දෙයක් වඩ පෙන්වන්න පවා දුරදි කියන්න පටන් ගන්න ගන්නවා ඊට පස්සේ මනුස්සයා හේතු කාරණා පන්නනවා තර්කේ පන්නනවා අසාධාරණ වෙනවා මොලේ නාස්තික වැරදි පැත්තකට දුවනවා නිසා තණ්හා වගේම උපාදාන අවස්ථාව ਸਰවඥන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒ උපාදාන අවස්ථාව කියලා කියන්නේ මේ තණ්හාවෙන් දැන් වැරදිලා තියෙන්නේ. අපිට නම් අපිට මනාපමනාප පහළ වෙලා තියෙන්නේ. නමුත් මේ මනාපයට අපි නතු වුණාට පස්සේ ඇතුළට ගිහිල්ලා ඒක අල්ලවදා ගත්තට පස්සේ ඒක දිගින් දිගට දිගින් දිගට ඒ කරපු වැරද්ද සාධාරණ කිරීම කිරීම සඳහා අපි ඒ කරන සෑම කටයුත්තක් කරාම අපි මෙතෙක් කොටනගාගෙන ආපු ගුණ චරිතේ නාස්ති වෙලා යනවා. ඒ වගේම පාලන தත්ත්වය ගිලිහිලා යන්න පටන් ගන්නවා. කායික මානසික රෝගී තත්යකට ඒක නපත් වෙනවා. ඒක නිසා සරුවචනන් සඳහන් කරලා තියෙනවා මේ උපාදානය තියෙන තාක්කල් හැම කෙනාම සංසාරේ කෙලවරක් දකින්න. ඒක දිගින් දිගටම දිගින් දිගටම එකට එකට ඇබ්බැහි වෙවි ඇබ්බැහි වෙවි යනවා. ඒ වාගේම උපාදානයක් නැති කෙනෙක් කියලා අල්ලන්න පුළුවන් කෙනෙකුත් නැහැ. හැම කෙනාටම තමන්ගේ ඒ තියෙනවා රුචි අරුචිකම් ඒ ලක්ෂණ. ඒ ලක්ෂණ ටික සාධාරණීකරීම තමයි කරන්නේ. ඉතින් මේ උපාදානය පිළිබඳ කතා කරනකොට තියෙන්නේ ඒව පිළිබඳව විවේචනාත්මකව විමසුන්නුවණෙන් ඒක දිහා බලන්න පුළුවන් ගතිය. එහෙමනම් තණ්හාවක් ඇති වුණත් ඒක දුරදිග යන්න දෙන්නේ නැතුව ඒක දිගට බෝ වෙන්න දෙන්නේ නැතුව ගැම්ම ගන්න දෙන්නේ නැතුව කස කැවෙන්න දෙන්නේ නැතුව නතර කිරීම හරහා තමයි මේ උපාදාන කියන පුරුකෙදී මේ සංසාර චක්‍රය කඩලා දාන්නේ. ඉතින් ඒක ඒ ගිරිමානන්ද සූත්‍රයේදී සර්වචනාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා කතවාචානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා. මේ ලෝකේ දේවල් පිළිබඳව ඛෑදරකම, චහුලකම, අභිරමණය කරන ගතිය පිළිබඳව අනිත් පැත්ත අනාභිරතිය. එහෙම නැත්නම් පැමිණිච්ච දේට ලෑස්ති වෙලා ඒකත් එක්ක ජීවත් වෙන ගතියට කොහොමද කරන්න කිව්වොත් යේ ලෝකේ උපයෝපාදාන අදිඨානා බිනිවේසා තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා ඒක පෙන්ලා දෙනවා උපේ කියලා කියන්නේ වෙත යනවා ඒක තණ්හාවෙන් කරනවා ඊට පස්සේ උපාදාන කියලා කිව්ලා අල්ල බදා ගන්න උපේ උපාදාන අදිඨාන චේතසෝ අදිඨාන හිතෙන් ඊට පස්සේ දැඩි අදිෂ්ඨානයක් ගන්නවා දැන් මේකට උඟ දෙනෙක් එන්න හදනවා මම මේ කාටවත් අල්ලගන්න දෙන්නෙත් නැහැ මම මේක බදා ගන්නවා කාටවත් ගන්න දෙන්නෙත් නැහැ කියන එකට අරසාව සලසණ්ඩයි එතකොට කමෙන්ට ඒ අල්ලගත්ත දේ නිසා ගිලිහිච්ච දේ ගැන බලන්න වෙලාවකුත් නැහැ වෙන කෙනෙක් මේක අල්ලගනි කියලා ඒක අරසා කරන්න ගියාට පස්සේ විශාල අදිෂ්ඨාන ශක්තියක් අදිෂ්ඨාන මාලාවක් එන්න පටන් ගන්නවා අදිෂ්ඨාන අබිනිවේෂයක් කරනවා ඊට පස්සේ මේක මමයි මේක මම අරසා කරනවා ඊට පස්සේ ඒක දිගට දිගට මේක අපේ අතින් වෙනකොට ඒකෙන් අන්තිමට මන්ඩි වහිනවා. ඒ අනුසේ වශයෙන් ඒකේනා ඒ බලාතර කවුරුත් වෙනවා දකින්න කැමති මේක මගේ වැයික්‍ය මේක මට ඕන විදිහට යන්න ඕන කියලා ඒකට තියෙන අර දැඩි ආශාව නිසා යාට එතෙන් පිටිටුවරේන හැම කෙනාම හතරෙක් වගේ පේන නිසා දැඩි බැඳ ගැනීමක් අල්ල බැඳ ගැනීමක් වෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ තමන් ඒ වගේ දැඩි ප්‍රේම කරන දැඩි ආශා කරන චංචල වංචල නිශ්චල වස්තු එහෙම නැත්නම් මති මතාන්තර ඒ වගේ දේවල් දිහා සලකා බලන්න අපි මේ දෙයක් කරන්න ගියාම අපේ ඇහ කොච්චර අසාධාරණද අන්ධද මේ දේටම බැඳිලා වෙන කෙනෙකුට ඒක සාධාරණ වෙනවා දකින්න බැරි වෙන විදිහට මේ ක්‍රියා කරන ඥාණය මුන්නතරන් අහිතකාමීද ද්වේෂ ජනකද අසාධාරණද කියලා දැක ගන්න එක තමයි ඒ තණ්හාව ඇති වුණත් උපාදාන ඇති නොවීම පිළිබඳව කටයුතු කරන කෙනාගේ හැටි. ඉතින් මේක ඉන්දිය සංවරයකට වැටෙන්නේ නූපන්න කුසල් නැවත නොයිපද වීම සඳහා. තාම දැන් මේක දන්නේ නැතුව ගියොත් තණ්හාවට පස්සේ උපාදානයක් පාටපත් වෙලා හොඳටම හයිය හත්ති වෙනවා, ස්ථාවර වෙනවා. ඒ නිසා තණ්හාව එනකොටම කෙනෙකුට දැනගන්න පුළුවන් නම් දැන් මම මේකට මනාපයක් ඇති වෙලා තියෙනවා. මේක දිගටම යන්න ගියොත් එන්නේ එන්නේ උපාදාන අබිනිවේෂ චේතසෝ අදිඨාන දිගට සිද්ධ වෙලා මම එකෙන් වහයලා ගැනීමක් සිද්ධ වෙනවා. යටපත් වීමක් සිද්ධ වෙනවා. මුසපත් වීමක් සිද්ධ වෙනවා. ආතුර වීමක් සිද්ධ වෙනවා කියලා මෙන්න මේ ලෑස්තිය බුදුජාන් වහන්සේ සඳහන් කරන්නේ බොහෝ විට සේක පුද්ගලයාට කරන්න පුළුවන් කාරණා. එහෙම නැත්නම් භාවනාවේ සෑහෙන්න දියුණු වෙච්ච කෙනෙකුට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මට දැන් මේකට මනාපේ පහළ වුණා. මේකට මම අමනාපේ පහළ වුණා. අන්නේ පහළ වෙච්ච මනාපය අමනාපය තමයි මම සංසාරයට බඳින්නේ දැකපු වස්තුව නෙවෙයි. ආපු සද්ද නෙවෙයි. ඒ ගඳ ආරම්භණේ නෙවෙයි. රස ආරම්භණේ නෙවෙයි. ස්පර්ශ ආරම්භණේ නෙවෙයි. ඒ සඳහා තමන් ඇති කරන මේ මනාපමනාප. නැත්නම් තමන් ඒකට ප්‍රතික්‍රියා කරන්න හැටි. ඉතින් ඒක ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී විස්තර වෙනවා. මම හිතනවා ඒක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ විස්තර වෙන ආකාරය යෝගාවචරයේකට තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ලේසි. ආධුනිකයා නවක යෝගාවචරයා කරන්නේ ඒ වගේ දැඩි ආසාය ඇති වෙන පරිසරයෙන් අයින් වෙලා ගත කරනවා. ඒකට ඉන්න දෙන්නේ නැතුව සාමාන්‍ය ක්‍රමයකට ගත කිරීම තමයි අපි ආරණ්‍යගත වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. දුක්ඛ මූලගත වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. ඒ වගේම ශූන්‍යාකාරගත වෙනවා කියලා කියන්නේ දැඩි කාම කුප්පණ අදහස් තියෙන තැන් වලින් අපි අයින් වෙලා ඒ අතරමැද ඉඳගෙන නිකන් ඉන්නේ නෑ. ඒක දිවි සතිය දිනු කරනවා. කායනුපස්සනාව වඩනවා. එහෙම කරලා කරලා කරලා තමන් මේ කායනුපස්සනාව කරපු යෝගාවචරයක් වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවට යනවායි කියලා කියන්නේ ඉඳගෙන පරියන්ක විතරක් නෙවෙයි. ශක්මණේදී එදින්දා වැඩවලදී අපි මේ සතිය යොදවනකොට අපිට අභියෝගේ වැඩි වෙනවා අපිට යන්න ඕනේ පාර තියේදී හිත පිටපයින් ගතිය පේනවා. ඒක ඉදරතර ජීවිතයේ ඒ දිනදා ජීවිතේ බොහොම සරට සිද්ධ වෙනවා. අන්න එහෙම වෙනකොට මේ ගත යුතු මධ්‍යස්ත කෙලෙස් අඩු අරමුණ තබා අර වගේ දේවල් වලට পায়නකොට කොහොමද මේ යාන්ත්‍රණය කියලා බැලුවොත් මනාපමනාප තමයි තියෙන්නේ. සමහර නිතර ඇසුරු කරන අරමුණ අමනාපයටපත් වෙනවා. බාහිරේ තියෙන දේවල් මනාප වෙනවා. ඉතින් එතකොට ස්වභාවයෙන්ම හිත මේ ඉරමැදිරිය කඩාගෙන පන්නේ හිත හදන බලාගෙන ඉන්න හිරකාරයෙක් වගේ කොහෙන් හරි ඉඩ ඉඩක් බලාගන්නේ එක්ක දොරෙන් කරලා යන්නේ නැත්නම් බින්ජයක් කාරලා පැනලා යන කොහෙන් හරි පැනලා ආන්නේම පළවෙනි කායනුපස්සනාවේ දක්ෂ යෝගාවචරයට ඒ මනාපමනාප දෙක පහළ වුණාට පස්සේ හිතේ ඕනම කෙනෙකුට පුදුමාකාර ක්‍රමසහවිදි එන්න පටන් ගන්නවා. ඒකට ඝන දෙවිනු ඕන කියලා කියන්නේ. හොරකම් කරන්න ඕනේ නම්, වැරදි වැඩක් කරන්න ඕනේ නම් ඒකට ඕනේ ඥානෙ කවුරුවක්වත් කියලා දෙන්න ඕනේ කටු ගහේ කටු උල් කරන්න කවුරුත් ඕනේ නැහැ. ඒකේ ඒ දේ එන්නේ මේ තණ්හාවෙන් අපිට ඒ වේගය දුන්නට පස්සේ. ඒකට පස්සේ මේ මනුස්සයාට කාලය යන්න යන්න යන්න යන්න එකකින් ගැලවීමේ ක්‍රමය කළ යුතු දේවල් නපුරෙන්මයි කල්පනා කරන්නේ. අසාධාරණමයි කල්පනා කරන්නේ. අයුක්තියමයි කල්පනා කරන්නේ. ආන්නේ ඒ ගතිය දකින්න පුළුවන් ඒ කායනපස්සනාව වඩපු කෙනාට. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා යෝගාවචරය. එහෙම නැත්නම් අපි කිව්වොත් එතන ශීක පුද්ගලයා වගේ සඳහන් කරලා තියෙන්නේ uppannam චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං අමනාපං. නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි දිගටම මතක් කෙරුවේ. ඇහැට පේන රූපය ගැන චක්ුණා රූපං දිස්සෝ ඇහැට රූපයක් දැකලා uppajjati මනාපං uppajjati අමනාපං නැත්නම් uppajjati මනාපං එයාට මනාපයක් පහළ වුණා අමනාපයක් පහළ වුණා නැත්නම් මනාපමනාප දෙකේ මිශ්‍රණයක් පහළ වෙනවා අන්නේ මේ යෝගාවචරයා එතෙන්ට යනකම් පමයි දැහීම සිද්ධ වෙලා තියෙනවා වෘද්ධට මනාපමනාවක් පහළ වෙලා තියෙනවා නමුත් මේ ඇති වෙච්ච මනාපයේ අමනාපයේ පිළිබඳව අට්ඨියති හරායති ජයගොච්චති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මේ දැකපු Taman දැකපු පහළ වෙච්චි මේ මනාපය අඳුනා ගන්නවා දුකක් වශයෙන්. එහෙම නැත්නම් අමනාපයක් පහළ වුණා ඒ දුකක් වශයෙන් අඳුනා ගන්නවා. එහෙම නැත්නම් ඒ වෙලාවේදී මනාපමනාප දෙක නැදා දහසක් පහළ වුණා ඒක දුකක් හට ගැනීමක් විදිහටයි තේරුම් ගන්න. අට්ඨියති කියලා ඒක අටුවාවේදී පරිවර්තන කරන්දී ඒක හිතින්නේ නෑ ඒක දුකක් වශයෙන් අතාරනවා. ඒ කියන්නේ ඒක අල්ලගන්න හදන්නේ පහළ වෙලා තියෙන්නේ ඒක අගේ කරන්නේ ආඩම්බර කරන්නේ හරායති ඒකට ලැජ්ජාවටපත් වෙනවනේ මං වගේ යෝගාවචරයක් වුණත් මේ රූපේ දැක්කා මේකෙන් දැම්මට මේ මන අපේ පාලනා මන අපේ පාලනයි කියලා ඒ වෙච්ච දේ පිළිබඳව ආඩම්බරයක් ගන්නෑ ලැජ්ජාවටපත් වෙනවා ජෙගුච්ඡති ජුගුප්සාවටපත් මේ වගේ තැන්වල හිතුවත් මට කවදාවත් ගැලුමක් වෙන්නේ නැහැ. මේ දකින් දකින් දේවල් වලට මට ආසයි තුනයි කියලා. මේ දකින දේවල් පිළිබඳව පිළිකුලක් අප්‍රියාවක් යුගුප්සාවක් ඇති වෙනවා. එතකොට මේ දකින දේවල් පිළිබඳව නෙවෙයි මෙතන මේ කතා කරන්නේ දකින් දේ පිළිබඳව Tamanට ඇති වෙච්ච මේ මනාපමනාව. ඉතින් මේක ඇත්තටම <coughs> සර්වචනාචය ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා පහාන සංඥාවකී අට්ටි යති හරායති දිගුච්චති ඒක පාළියේදී පොඩි අටලැවිලක් වෙලා තියෙනවා සබ්බ සංකාරේසු අනිච්චා සංඥා කියලා එක බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා අනිච්චා කියලා කියන්නේ ඉච්ඡා නැහැ කියන අදහස. කැමැත්තක් නොවෙනවා කියන අදහස. නමුත් අපේ අතරමැදි කාට හරි පොඩ්ඩක් පටලැවිලා අනිච්ච සංඥා කියලායි දැන් මේක ලියවිලා හරියට ලියෙන්න ඕනේ ඡයන්න දන්තද බැඳි මහා ප්‍රාණචයන අනිච්ඡා කැමැත්තක් නැහැ කියන එක. දැන් ලියලා තියෙන්නේ සාමාන්‍ය ඡයන දෙකක් අනිච්ච සංඥා කියලා. ඒ නිසා ගිරිමානන්ද සූත්‍රේ පටන් ගන්නෙත් අනිච්ච සංඥා වලින් අතරමැදි සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා නැවතත් <clears throat> ඒකම කියවන ගතියක් පේනවා. නමුත් ඒකට තරුවචනසේ දෙන උත්තරේ තමයි සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති ජිගුච්ඡති. ඔය ඉරිමේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන අර්ථයමයි දෙන්නේ. ඒ කියන්නේ දුකටපත් වෙනවා, ලැජ්ජාටපත් වෙනවා, පිළිකුලක් කරනවා. ඉතින් මේ අනිච්ච කියන වචනේ නිට්ටය නෑ කියන වචනේ නෙවෙයි මේක සම්බන්ධ වෙන්නේ අනිච්ඡාන ඉච්ඡති කැමති නොවේ කියන වචනේ. ඉතින් ඒක ඇත්තටම බුරුම පොතේ ඒ ස්වාමීන් වහන්සේලා පෙන්නලා දීලා තියෙනවා මෙන්න මෙහෙමත් පද වෙනසක් එන්න පුළුවන් කියලා. ඉතින් මම බැලුවා ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා අහලා ඒ කට්ටිය කියනවා නෑ අටුවාව කියන්නේ තනිච්ච සංඥා. මේ අට්ටිය චරාය චීකුච්චිති කිව්වත් මේ කානිච්ච සංඥා කියලා තමයි කියලා තියෙන්නේ. ඒක ඇත්තට අපිට භාවනාවට අදාළ දෙයක් නෙවෙයි. නමුත් සරුවචනසේ පෙන්නනවා මේ සබ්බ සංකාරේසු අට්ඨියති හරායච ජිගුච්චති. මෙතන සරුවචන ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අටවෙනි දවසේ ධර්මදේශනා පැයටයි අත්ලා තියෙන ශිරුම දෙනා ධර්මදේශනාට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවතුන. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං උපාදාන පච්චයාති අයමේ කානුපස්සනා උපාදානසත්වේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස්ස සම්භවෝති අයං ဒ ුතියානුපස්සනාති තී ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ තාක් ඒ සරුවචන් වාසේ විසින් පෙන්ලලා දෙන්නේ ඊට මේ ဒ ුතියානුපස්සනා සූත්‍ර සාරයට අනුව මේ අපි යන මේ සංසාර ගමනේ අවස්ථා රාශියක් දැක ගන්නට යෙදුනා සම්දිස්ථාන ඒ සෑම සම්දිස්ථානයකදීම අපට මේ සංසාර වටය කඩලා දාන්න පුළුවන් නැත්නම් මේ දුකේ සනාතනික පැවැත්ම කඩලා දාන්න පුළුවන් උතිව එකින් එකට එකින් එකට පෙන්නගෙන යනකොට අපි ඊයේ මතක් කරගත්ත විදිහට ඒ කලින් පෙන්නපු චතුරාර්ය සත්‍ය පිළිබඳව කිලිම වටහා ගැනීම එහෙම නැත්නම් උපදීන් පිළිබඳව අවිද්‍යාව පිළිබඳව සංස්කාර පිළිබඳව පස්සේ පිළිබඳව ආදී දේවල් ගොඩාක් කරට ප්‍රඥා ගෝචර වෙන දේවල් ඒක නිසා ඒ හරහත් කෙනෙකුට ප්‍රඥාව හරහත් කෙනෙකුට විමුක්තියක් ලබන්න පුළුවන් ඒකට පඤ්ඤා විමුක්තිය කියලා කියනවා ඊට පස්සේ පේන වේදනා තණ්හා අනුව තණ්හාව ක්ෂය කිරීමෙන් චේතෝ විමුක්තියක් ලබන්න පුළුවන්. ඉතින් මේ විදිහට ਸਰවචන් වහන්සේ පෙන්වන්න පුළුවන් ඒ ඒකාකාරීව ඝන බහලව අඛණ්ඩ වගේ කරකිනව පෙන්වන්නට මේකේ ගොඩාක් දුර්වල ස්ථාන තියෙනවට පහර දුන්නොත් ඒ වයිදී මේ ගමනේ වේගය මේ චක්‍ර වලය වටය දියසුලිය කඩන්න පුළුවන් කියලා. ඉතින් අපි ඊයේ මතක් කරගත්තේ මේ වේදනා අණුව එක එක තෘෂ්ණාවල් පහළ වෙන හැටි. ඒකේ පෞද්ගලිකව අපි ගත කරත් ජීවිතයේ අරණ්‍ය වාසීව නැත්තම් ශිෂ්ටාචාරයටපත් වෙන්නේ නැතුව කැලේ හිටියා වගේ ගත කරත් කාම තණ්හාවෙන් අපිට ගැලවෙන්න විදියක් නැහැ. මේ ඉඳුරන් හැම වෙලාවෙදීම ඒ පිනවීමේ කෘත්‍යයකට අපිව පොළඹවනවා. ඒක එක පැත්තක් සාධාරණ කරන්න පුළුවන්. ඒ ඉදurand යම් ප්‍රමාණයකට අරමුණු නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපිට ඒක අහිංසක වැඩපිළිවෙලකින් පටන් අර ගන්නවා. නමුත් ඒ අරමුණු මෙතකින් ඇතේයි කියලා සීමාව දන්නේ නැතිකම නිසා අපි සමහරලාට අතිශෝක්තියටපත් වෙනවා. සුඛෝපභෝගීත්වයටපත් වෙනවා. ආරිභෝගිකත්වයටපත් වෙලා එහාට ඒ කොතනදීද දිසමාරුනේ ඉර පැන්නේ මල පැන්නේ කියලා තේරුමක් නැතුව විශාල දුක්ඛන්දරාවකටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ තෘෂ්ණාව කියලා කියන්නේ සියල්ල අතහැර දැමීම නෙවෙයි යම් ප්‍රමාණයට යනකම් අපට මූලික අවශ්‍යතාවයන් අවශ්‍යයි. ඒක ඇත්තටම සර්වචත්තනාංශේ සියලු දිනාටම සමසේ මූලික අවශ්‍යතාවය ලබා දීම සර්වචත්තනාංශගේ මහා කරුණාවට වැඩෙනවා. මෙතනදී වෙන්නේ මේ කාමතණ්හාව අනුව හැකි දක්ෂකම් තියෙන සුළු පිරිසක් ආර්ථිකයේ 80ක් විතර අල්ල බදා ගන්න. ඒක ලෙවල් එක සම්පූර්ණ සුඛෝභෝගේ පාලනයකට යනවා. එතකොට මේ අල්ල ගලා ගන්න පිරිස සාමාන්‍ය ජනගහණයෙන් 120ක්වත් වෙන්නේ නැහැ. ඉතුරු 180ම යැපෙන්න වෙන්නේ ඉතුරු වෙච්ච අර රොඩ්ඩෙන් තමයි. 120ක විතර. මේ නිසා ලෝකයේ ආර්ථිකය සම්පූර්ණ විකෘති තත්ත්වකටපත් වෙලා විශාල පිරිසක් ඉන්නවා. මූලික අවශ්‍යතාවයත්වත් ලබා ගන්න බැරුව නමුත් අර තමකමක් කරගන්න පුළුවන් 120ක් විතර කියනවා අපිත් හම්බ කරුවම තමයි උඹලත් හම්බ කරගෙන කාපල්ලයි කියලා නැත්තම් වික්ටෝරියා රජින කිව්වා වගේ ඉතින් පාන් නැත්තම් කේක් කාපල්ලයි කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් මේ නිසා විශාල අවුලක් ලෝකේ පවතිනවා. ඉතින් මේකට හේතුව සීමාව දන්නේ නැතිව. හම්බ කිරීමේ හෝ පාරිභෝගිකත්වයේ හෝ මේ සීමාව දන්නේ නැති නිසා ඒ කොච්චර ශිෂ්ට සමාජ වුණත් කොච්චර සමාජ පිළිබඳ වගකීමක් තිබුණත් ඒ හැබැයි සැරවැඩිකම නිසා අද අද මේ වෙනකොට ලංකා ලෝක ආර්ථිකය සෑහෙන අපහසුතාවකට පත් වෙලා තිනවා. පුළුවන් සුළු පිරිසක් සම්පූර්ණ ආර්ථිකය නඩත්තු කරනවා පාලනය කරනවා විශාල පිරිසක් පැකිටස්සවල් නැතුව ආහාර ආදී මූලික අවශ්‍යතාවල් නැතුව ඊටාම දුකසේ පහුවෙනවා නමුත් මේ දෙගොල්ල අතර සමතුලිතතාවයක් ඉන්නේ මොකද මේ අර පිළිමැස්මක් හෝ මේ තෘෂ්ණාව පිළිබඳව පාලනයක් යැත්තු තුන නැතිකම නිසා. ඉතින් සා සර්වචනන්සේ අත්ත වශයෙන්ම සියලු දිනාටම සමසේ මේ බෙදිලා යන ක්‍රමයක් තියෙනවා නම් ඒක මහා කරුණාවෙන් කතා කරලා තියෙනවා. නමුත් මේ තණ්හාවේ තියෙන මේ අබ්බැහිය බරකම නිසා කිසිම දවසක කිසිම කෙනෙකුට මේ හම්බ කිරීම ඇතයි කියලා කදාකත් අදහසක් එන්නේ නැහැ. ඒක දිගට දිගට අබ්බැහියට යන ලුණු වතුර බොන්න වගේ ටිකට අම්බ කරන ගතියක් තියෙනවා. ඉතින් සා කාම තණ්හාවම ඒකට වගේ කියනවා. නමුත් ඒ කාම තණ්හාවෙන් ගියාට පස්සේ ඒක නා මම නම් හම්බ කරගත්තා ඒ උනට මගේ පවුලේ අයට තාමදි අපේ සමිතියටමදි අපේ නගරෙටමදි අපේ රටටමදි අපේ ජාතියටමදි කියලා එයා සාධාරණීකරණය කරනවා මේ දිගටම අනුසූරාකමින් අසාධාරණව හෝ හම්බ කිරීම සාධාරණීකරණය කරනවා භව තණ්හාව හරහා මම මේ හම්බ කරන්නේ මට විතරක් නෙවෙයි මේ සියලු ජනතාවට නැතිරු මේ මගේ අය ඔක්කොටම වෙනුවෙන් කියලා අපේ කියන අදහස යනවා මම කියන එකෙන් අපේ කියන අදහසට ගියාම ඒකට අපි භව තණ්හාව කියලා කියනවා ඉතින් අර කාම තණ්හාව සම්පාදනය කිරීමේදී කෙනෙක් යොදන ක්‍රමවේද වලට වැඩිය හුඟක් අමානුෂික ක්‍රම භව තණ්හාවදී යෙදෙනවා යද වෙනවා ඒ වංචනික ධර්ම නිසා ඡට ඡට ධර්ම නිසා චපලකම් නිසා නමුත් එයා පුදුම විදියට ඒවා සාධාරණීකරණය කරනවා. මේ සාධාරණේ කිරීම, ඒ ඡට ගති, චපල ගති නිසා කොහොම කරත් සමාජයේ විශාල ඝර්ෂණයක්, පීඩාවක්, විරෝධතාවයක් පැනනගිනවා. ඉතින් සෑම විරෝධතාවයකට මේ යමක්කමක් ඇති කෙනා ආරක්ෂක සංවිධාන හදාගනිමින් ඒ ඔක්කොම මැඩලමින්, චප්ප කරමින් විභව තණ්හාවකුත් ඒත් එක්කම ඇති කරනවා. ඉතින් මේක බෝ වෙන ලෙඩක් වගේ එnde end end end වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා මේක අපි කිව්වට පීඩිත ජනතාව වෙනුවෙන් ඒ සුඛිත මුදිච්ච ජනතාව සලකන්නේ නැහැ අසාධාරණයි කියලා ඕනම පීඩිත කෙනෙක් සුඛිත මුදිත තත්ත්වයටපත් වෙනකොට එයා අනිවාර්යයෙන් මේ තත්ත්වයට යනවා ඒක නිසා මේක මහ විසම චක්‍රයක් තියෙනවා 100%ක්ම යනවා කියන එක නෙවෙයි සර්වඥාන්සේ ඒක අනිත් පැත්තට ගිය කෙනෙක් උන්වහන්සේ සුඛිත මුදිච්ච ජීවිතය තියෙද්දී ඊටාත්ම නිහතමානී ජීවිතයකටපත් වෙලා ඒ සුඛිතමිතාවේ තියෙන නපුර භවතණ්ණාව හරහා හොඳට පෙන්න පුත්මෙන්වා තෙනම. නමුත් ලෝක ස්වභාවය ඒකයි. ඉතින් ඒ විදිහට යන නිසා සරුවචාන්සේ දේශනා කරනවා තණ්හා දුතියෝ පුරුෂෝ දීගමත්තාන සංසාරං. මුළු සංසාරේ පුරාම අපි තණ්හාව දෙවන්නා කරගෙනයි ගමන් කරලා තියෙන්නේ. අපි කොහේ ගියත් අපේ කිට්ටුම වන්ත කෙනාට වැඩිය තමන්ගේ රුචි අරුචිකම් වලට තියෙන තණ්හාව තමන්ගේ පෞරුෂත්වයට තියෙන තණ්හාව, තමන්ගේ ඇබ්බැහි වලට තියෙන තණ්හාව හැම වෙලාවෙම දෙවන්න කරගෙනයි ගමන් කරලා තියෙන්නේ. තණ්හා ဒ ුතියෝ පුරිසෝ. අපි අපේ ගමනේ ඊක මද්ධාන දීර්ඝ සංසාර ගමනේ හැම වෙලාවෙම තණ්හාවත් එක තමයි බුද්ධියගෙන තියෙන්නේ තණ්හාවත් එක තමයි නැගිටලා තියෙන්නේ තණ්හාවත් එක තමයි ගණදුණු කරලා තියෙන්නේ උපදේශ අරගෙන තියෙන්නේ ඒක තමයි දිගටම කතා කරන්නේ ඉතින් ඒ තණ්හාවෙන් යමක් ඇල්ලුවා නම් ඒ අල්ලන හැම එකක්ම අල්ලපු පමණින්ම වෙනස් දෙයක් බවටපත් වෙනවා කියලා ਸਰවචනාංශිකේ ප්‍රකාශයක් තියෙනවා. අපි රූපත් තියෙනවා අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් රූපත් තියෙනවා ශබ්දත් තියෙනවා ගඳත් තියෙනවා රසත් තියෙනවා පහසත් තියෙනවා දී ඇති මොහතක ඒකෙන් අපි රූපයක් අල්ලපු ගමන් නැත්නම් සද්ද ඕනේ නැහැ ගන්ධ රස පහස ඕනේ නැහැ මම මේ රූප බලනවා කියලා අල්ලපු ගමන් ඒ රූපය දැකීමේ සංසිද්ධිය සද්ද නැසීමේ වනශක්තියක් ඇති කරනවා. සද්ද සද්ද ඇසී කීමට ඇතීම ඇසීමට තියෙන හැකියාව තලාව කරනවා. ڇප්ප කරලා දානවා. සද්ද රූපේ තරම්ම රසවත් එකක් කරගන්නවා. ඒක කැපී පේන්න පටන් අරගන්න. ඒ කැපී පේන ප්‍රමාණයට සද්ද ඇහිම මර්ධනය කරනවා, නිෂේධනය කරනවා, ڇප්ප කරලා දානවා. ගන්ධ රස පහස. ඒ නිසා අපි දකින රූපය දැකීමට හේතු වෙන්නෙම සද්දට වැඩි එක සිත් ගන්නා සෝන්සා රාගයේ දනවන නිසා කාම භව තණ්හා විභව තණ්හා ඇති කරන නිසා ඒ නිසා ඒ තෝරා ගැනීම නිසාම ඒ තෝරාගත් වස්තුව වෙන දේවල් වලට වඩා කැපිපෙන ගතියක් වෙන දේවල් වලට වඩා සිත් ගන්නා සුළු ගතියක් අපි ආරූඪ කරගෙනමයි සද්ද රූප ගන්ධ රස වෙනුවට සද්ද ගන්ධ රස වෙනුවට රූපේ තෝරන්නේ එනිසා රූපේ තේරීම හරහා රූපේ අන්ධයක් බවට පත් වෙනවා කියන එකයි සර්වචනාංශගේ අර්ථකතනය. මේක අපි ගමේ භාෂාවෙන් කිව්වොත් හිත ගිය තැන ආදර රජ මාලිකාව සෑදී. අපිට ගොඩාක් දේවල් තියේදී අපි එකකට හිත ගියා නම් ඒ දේ අනික් කෙවට වැඩිය හොඳයි කියන්නේ අපි පුදුමාකාර තර්කණයක් හොයා ගන්න අතර අපි ප්‍රතික්ෂේප කරපු දේ නීච තුච්ච හීන දීන බවටපත් කරන තර්කණයක් ඉබේම හිතට එනවා. ඉතින් මේ නිසා දැකීමත් එක්කම දකින්න දේ පිළිබඳව අපි ආරූඪ කරගත්ත දෙයක් එක්කෝ අතිශෝක්තියෙන් කුඹා දැක්වීමක් එවනත අව탁සීරුවක් වශයෙන් ඒක නීච කර තැබීමක් ඒ කෙනා තුල සිද්ධ වෙන බව එයා දන්නෙත් නැහැ එයා හිතන්නේ ඒක සුවිශේෂී දෙයක් නිසයි මම තේරුවේ කියලා සර්වචනන්සේ කියනවා තෝරපු නිසයි ඒක සුවිශේෂී වුනේ ඔබ තෝරපු නිසා ඒක සුවිශේෂී වුණේ නැත්නම් ඒක කොහොමඩක්වත් ගන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ ශබ්ද රූප ගන්ධ රස ස්පර්ශ ඔක්කොගෙම තියෙන්නේ සමාන කුප්පණ ගතියක්. ඔබ ඒක තේරුවේ ඔබ කැමති නිසායි. ඔබේ පෞෂත්ව ලක්ෂණ ගැලපෙන නිසායි. පුරුද්ද නිසායි. ඒ වුණාට ඔබට පේන්නේ ඒක අනිතවට වැඩිය කැපිපෙන දෙයක් කියලා. ඒ නිසා යේන යේනහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. යමක් යමක් ගැන අපි කල්පනා කරනවා නම් කල්පනා කරන නිසාම ඒක අපිට පේන්නේ වෙනස් දෙයක් පාටපත් වෙලා. අපි කල්පනා නොකරන අවධානය නොකරන දේවල් වලට හිමු විකෘතියක් වෙන්නේ නැහැ. ඒක මේ මෑතකදී කරපු ස්නායු ක්‍රියාකාරීත්වය පිළිබඳ මොලේ පරීක්ෂණ වල දැකලා තියෙනවා. අපේ මොලේ සාමාන්‍යයෙන් මේ රූප බැලීම සඳහා වෙනමම අංශ කොටස් තියෙනවා. දෙවෙනි ලෝක යුද්ධ සමයේදී මේක සොයාගත්තා. සොයාගත්තට පස්සේ ඒ කාලේ ඒගොල්ලෝ දැක්කේ රූප බැලීම සඳහා මෙන්න මේ ස්ථානය කියලා එක ස්ථානයක් නම් කරා. මේ ශබ්දහිම මේ ස්ථානය කරනවා කියලා නම් කරලා බලනකොට මේ පශු කාලීන පරිශ්‍රණිය හොයාගෙන තිනවා මේක ස්ථානයක් නෙවෙයි එවැනි ස්ථාන 10ක් 12ක් තියෙනවා එකක් නැත්තම් තව එකකින් වැඩ පටන් ගන්නවා. ඉතින් මේ විදිහට තමයි රූප බැලීම සිද්ධ වෙන්නේ. නමුත් දැන් පුළුවන් මේ නවීන තාක්ෂණය හරහා ඔය ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට කවුරු හරි දාලා නිදාගෙන ඉඳද්දී උඩින් රූප පේන්න බලන් අරගත්තොත් නැත්නම් රූපයක් බලන්න අවස්ථාව සැලසුවොත් මොලේ ක්‍රියාත්මක වෙන්නේ කොයි කොයි කොටස්වලද කියලා එහා පැත්තේ කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න ස්ක්‍රීන් එකේ ඉන්න කරන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යාටත් කියලා කනට සද්දයක් අස්සන්න ගියොත් සද්ද අහන කොටස් හයිලයිට් කරලා උද්දීපනය කරලා ගන්න පුළුවන්. ඒක ගන්ධ රස පහස ඔක්කොම හරි ගස්සලා තියෙනවා. දැන් ඒ නිසා වෙනදට වැඩිය ටිකක් මේ මොළය පිළිබඳ සිටියම සවිස්තරයි සංකීර්ණයි ඉස්සරට වැඩිය. එක තැනක් නෙවෙයි ස්ථාන කීපයක් තියෙනවා. ඒක නෙවෙයි මෙතන කාරණාව. ඒගොල්ලෝ දැකලා තියෙනවා යම් වෙලාවක රූපයක් බලන්න ඒ මැෂින් එක ඇතුලේ ඉන්න එකනාගේ හිත අවධානය යොමු කරගත්තොත් ඒ රූපයේ බැලීමේ කොටස උද්දීපනය වෙන අතර සද්ද ඇහිීමේ කොටස ඇකිලීමකට ලක් වෙනවා. ගඳ බැලීමේ කොටස ඇකිලීමකට ලක් වෙනවා. රස බැලීමේ කොටස ඇකිලීමකට ලක් වෙනවා. පහස ඇකිලීමකට ලක් වෙනවා. ඒ හරහා තමයි තියෙන ශක්ති ප්‍රමාණය රූප බැලීම සඳහා යෙදුවට පස්සේ බලන රූපේ බොහොම විචිත්‍ර කොටත් ඒක බොහොම සජීවී ලෙසටත් ඒක නට පේන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා අපි ඉත්ත භාව අඤ්ඤතා භාවය කියලා මේ බලන මමත් මට පේන දේත් අතර මොකද්දෝ සම්බන්ධයක් පේන තැන මට මේ පෙනෙන දේ සුවිශේෂයි. ඒක මට විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒක නිසා අපි භාවනා කරගෙන යනකොට හරි පොඩ්ඩක් කහ පාටක් දැක්කොත්, රතු පාටක් දැක්කොත්, නිල් පාටක් දැක්කොත් මේක ලොකු කරගෙන කදාකවත් දැකම නැති එකක් විදිහට භාවනා සියල්ල නතර කරලා ප්‍රශ්නයක් ඇති කරනවා. දැන් කහ පාට දැක්කද මේක කමඨාන් සුද්ධ කරගන්න නැතුව ඊගාට මොකද කරන්නේ? ඒක සුද්ධ කරලා පස්සේ කියනවා අනේ දාද දැක්ක නිල් පාට ඒ කහ පාට එක නම් ප්‍රශ්නයක් නැහැ. දැන් නිල් පාට දැක්කොත් මම මොකද කරන්නේ? අන්නේ විදිහට ඒ දකින්න දකින්න හැමදේම ලොකු කරලා දක්වන ගතියක් අපි භාවනා විතරක් නෙවෙයි ජීවිතේ ඒක එහෙම තමයි. ඉතින් මෙන්න මේක දිහා බලනකොට අපි යමක් දිහා බැලීම හරහා බලන වස්තුවට මොකද්ද හොල්මනක් සිද්ධ වෙන්නේ. ඒ වස්තුව මොකද්ද වෙස් කියන්නේ ඉලක්ක සිද්ධ වෙන. හැබැයි මයි ළඟ ඉන්න අනිත් එක්කනට ඒ වෙස් ගැනීම වෙන්නේ නැහැ. මේ தત્ත්වයේ ਸਰවචනanse දැනගෙන හිටියා. මේ දැනගෙන ඉඳලා තමයි කිව්වේ මේ හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදී. What you see that you are කියලා ඉංග්‍රීසියෙන් ඒක කියනවා. උඹ ඒක දකින්නේ උඹට ඕනේ බලන්න ඕන නිසා. තව අනන්ත දේවල් තියෙනවා බලන්න. උඹට ඒවා බලන්නත් බෑ, පේන්නෙත් නෑ. මේකටම සම්බන්ධතාවයක් ඇති වෙන නිසා ඒ සම්බන්ධතාවය හරහා බලන වස්තුවේ වෙස්පර්ලීමක් සිද්ධ වෙනවා. ඒ වෙස්පර්ලීම තමයි Tamange වගකීමට වැටෙන්නේ. මේක විශේෂ දෙයක් බව දැන් අන් අයට පෙන්වන්න ඕන. ඔප්පු කරන්න ඕන. එයි මම මේකම බලන්නේ. එයි මම මේකම අහන්නේ. එයි මම මේකම ගන්ධ රස පහස බලන්නේ කියලා ඒ පෙන්නන දෙයට අන් අයට හේතු දැක්වීමට ගියාට පස්සේ ඒ මනුස්සයා එක බොරුවක් වහන බොරු 1000ක් කියනවා. ඇත්තටම වස්තු වල එහෙම කිසිම වෙනසක් නැත්තේ නෑ. කොයි එකෙත් තියෙන්නේ ධාතු ස්වභාවයක්, කොයි එකෙත් තියෙන්නේ ශක්ති ස්වභාවයක්. නමුත් ඒ ධාතු දේවල් බාටපත් වෙනකොට අරමුණු බාටපත් වෙනකොට අරමුණු කරන්න විශ්ින් ඒ වස්තු වලට ආලවට්ටමක් දා ගන්නවා. ඔප්කම් වීමක් කර ගන්නවා. තෙද ගැන්වීමක් කරගන්නේ කොහොඳටයි නරකටයි දෙකටම වෙනවා. ඒක නිසා අපි කැඩෙන දීගේ එහෙම නැල්ලත් ඇදට තමයි පේන්නේ. ඒ මොකද කලින්ම ඒකේ කැඩිලා කැඩෙන්න යන වෙනානේ ඒකේ ගේ ගෑණි මොන දේ කෙරුවත් හොඳ නැහැ ඊට පස්සේ. හැබැයි බඳින්න ඉස්සර නම් මැනිකට සාරෙද ඕනේ මැනිකට වලලුද ඕනේ ඕන දෙයක් කියන්න මං අරකට දෙන්නම් කියලා තමයි බඳින්න ඉස්සරලා. බඳට පස්සේ දකින් කියලා පටන් අරගන්න. ඉතින් මේ අඤ්‍යතා භාවයේ පත්වීම අපි අපේ ජීවිතවලට කරන මුලාව අපේ ජීවිතවලට කරන මායාව ඡටගතිය අපි කොහොමඩක්වත් එළියට පේන්න දෙන්නේ අපි ඒක විවිධ කාරණාවලින් වසාගෙන එන ඒකේ යම් කිසි අර්ථයක් තියෙනවා කියලා විවිධ කතා කරන්න පටන් ගන්නවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න විසඳන තාක්කල් මෙයා සංසාරෙන් කවදාකවත් ගොඩ එන්නේ. එයා තමන් කරන මෝඩකම් ලක්ෂයක් නිදහතර කරනු කියලා ඔප්පු කරන්න හදනවා. ඊට පස්සේ කට කමසෙයියාවක් නැහැ. කෙලෝරක් නැති සංසාර චක්‍රයකට අවු වෙනවා. ඒක නිසා ඒ තමාදී නවං යත්තා. මේකේ ආදීනව දැනගෙන තණ්හා දුක්ඛස සම්භව මේ යමක් ඇල්ලුවා නම් අල්ලපු දෙ නෙමෙයි ප්‍රශ්නේ. ඒ අල්ලපු දෙයට අපි ආලවට්ටම් දානවා. ඒක අපි ඔප්නංවනවා. ඒක සුවිශේෂී තත්ත්වයක් වාට පතරණ පටන් අර ගන්නවා. මේ නිසා තණ්හාට අහුණාට පස්සේ අපි ආතුර වෙනවා. ආතුරලා කරපු මොඩකම සාධාරණීකරණ හදන නිසා මේ තණ්හාව එනකොටම දැනගන්න පුළුවන්. තණ්හාවේ ආධිනව දැනගන්නවා. වීත තත්නෝ අනාදානෝ. තණ්හාවෙන් අයින් වෙලා අල්ලපු දේ බදා ගන්න නැතුව දැඩි ආදානයට දැඩි ග්‍රහණයට යන්නේ නැතුව සතෝ බික්කෝ පරිබ්බජේ සතිපත් භික්ෂුව මේ තණ්හාවෙන් අතහැර දාලා යනවා. ඊගේ අතහැර දානක් යනවා. නැත්නම් නිෂ්ක්‍රමණයක් සිද්ධ වෙනවා. එනිසා තණ්හාව කියන එක සාමාන්‍ය මිනිස්සෙක් ඒකට නතු වෙලා ආතුර වෙලා ඒ දේ පිටිපස්සෙම යන එක මේ මිනිස්යාගේ පුද්ගලික දෝෂයක් නෙවෙයි මේ යන්ත්‍රය හැදිලා තියෙන්නේ එහෙමයි. ඒක නිසා අසුචි පිටක් දැක්කට පස්සේ බල්ලෙකුට ඒක කන්න තු යන්න කොහොමඩක්වත් බෑ. මේ පැත්තේ බල්ලෝ නම් මන් දන්නේ. අපේ පැත්තේ බල්ලෝ එහෙමයි. ඉතින් ඒ නිසා ඌ ලණුවක් ඇදලා ඇදගෙන ගියත් ලණුව කඩාගත්තොත් ඌ කරන්නේ ඒකට තමයි. ඉතින් අපි කිව්වට මේක අස්වාභාවික අශීලාචාරයි මේක හරිනෑ කියලා අපි වැත්තේ මිනිහෙක් හිටියා ඌට අඩු ගාණක ඉඹලවත් යන්න බැරි නම් ඉස් එකක් කොමයි ඌට. කෑවේ නැතුණා කමතු අඩු ගාණේ ඉඹලවත් යන්න ඕනේ. ඒ ඒ ඒ ගතියට අපි බල්ලට බැන්නට අපි ළඟ තියෙන ඕකම තමයි. සුරාවට ඇබ්බයි වෙච්ච මනුස්සයා හොඳට ඕම දන්නවා. සල්ලි විනාශ වෙනවා, මුලේ විනාශ වෙනවා. මේ මිනිස්සු අහල පහල මිනිස්සු බයින්න හදනවා කියලා ඒ උනට ඒ මනුස්සයාට කොහොම කරත් ඒ බීම පිළිබඳව වටිනාකමක් තියෙනවා. සුරාවත් එහි රසයත් බොන පඩි දනන් මිස නොබන අමනං කෙසේ දනිත් කියලා සංස්කෘතෙන් කියන්නේ. බොන එක වටනකම දන්නේ බොන එක ගන්න බොන්න නැති මොඩේ ඕක දන්නේ නැහැ කියලා. මේ නිදාසර කරන තමයි ඕන එක දිගට වැරද්දක් කරන මිනිස්සෙක්, අබ්බැහියක් කරන මිනිස්සෙක්, පුරුද්දක් කරන මිනිස්සෙක් ඒකට හිටගෙන කවස් කවි කියන්නේ. ඒක අගේ ආඩම්බරේ කරන්නේ. ඉතින් ඒ කියන්නේ අර කරපු වැරද්ද සාධාරණීකරණය කරන්න ලක්ෂයක් බොරු කියනවා. මේක ආදානී කියලා කියන්නේ දැඩිසේ අල්ලා ගැනීම තියෙනවා. ඒ නිසා තණ්හාට ගියාට පස්සේ අහුණාට පස්සේ ඒක මේ විදිහට අතිශෝක්තියටපත් කරන එක ආලවට්ටම් දාන එක, ඔප්නම් වන එක, එහෙම නැත්නම් ඒකට අගයන් ආඩම්බරයක් දෙන එක ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. ඒක ඒ සහජ ආශය දිගේ කී එකක්. ඒක බුද්ධ ඥානසිකේ තියෙන ආදර්ශය තමයි ඒක දැනගන්න පුළුවන්. ඒකට ලෑස්ති වෙලා ගියොත් ඒක දැනගන්න පුළුවන්. දැනගත්තොත් තමයි තේරෙනවා ඒකට පෙට්‍රල් වලට ගින්දර ගහවන්න ඕනේ ලං කරපු ගමන් අලන. දර වගේ පත්තු කරන්න අමාරුවක් නැහැ. ඒ වගේ Taman තණ්හා කරන දෙයකට අත තියන්න ඕනේ නෑ කිට්ටු කරනකොටම ඒක පුදුමාකාර විදියට ගිනි ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා තණ්හාව පිළිබඳව මේ කතාව දැනගත්තොත් ඒ තණ්හාවේ තියෙන ස්වභාවික දෝෂයට වැඩිය ඒක ඊට එහා යන ආදානයකට දැඩි ග්‍රහණයකට පත් කරනවා පත් කරලා පස්සේ නම් ඒ පුද්ගලයාට දැනගැනීමේ ශක්තිය අඩු වෙනවා අවස්ථාව අඩු වෙනවා ඒක නිසා තණ්හාවට පස්සේ පුදුජාවස කියනවා මේ උපාදානයි කියලා ඒ දැන අල්ලාගත්ත දේ විවිධ නිදහසට කරනු කියලා හේතු කරනු දක්වලා ඒක ඔප්නම් වලා අල්ල බදා ගන්න ගතිය නිසා ඒ පුද්ගලයා ඒ වස්තුවට දාස භාවයටපත් වෙනවා අනිවාර්යයෙන්ම Tamanට හානි කරන දෙයක් මේ. අනිවාර්යයෙන්ම Tamanට මේ අබ්බැහියෙන් ගලව ගන්න බැරි දෙයක්. එයා ඒක යටපත් කරලා ඒක සාධාරණ හොඳ දෙයක් වාට පෙන්වන්න පවා දුරදි කියන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ මනුස්සයා හේතු කාරණා පන්නනවා, තර්කේ පන්නනවා, අසාධාරණ වෙනවා, මොලේ නාස්තික වැරදි පැත්තකට දුවනවා. නිසා තණ්හා වගේම උපාදාන අවස්ථාව සර්වඥන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒ උපාදාන අවස්ථාව කියලා කියන්නේ මේ තණ්හාවෙන් දැන් වැරදිලා තියෙන්නේ. අපිට නැත්නම් අපිට මනාපමනාප පහළ වෙලා තියෙන්නේ. නමුත් මේ මනාපයට අපි නතු වුණාට පස්සේ ඇතුළට ගිහිල්ලා ඒක අල්ලබදා ගත්තට පස්සේ ඒක දිගින් දිගට දිගින් දිගට ඒ කරපු වැරද්ද සාධාරණ කිරීම කිරීම සඳහා අපි ඒ කරන සෑම කටයුත්තක් කරාම අපි මෙතෙක් කොට නගාගෙන ආපු ගුණ චරිතය නාස්ති වෙලා යනවා. ඒ වගේම පාලන தત્ත්වයේ ගිලිහිලා යන්න පටන් ගන්නවා. කායික මානසික රෝගී තත්යකට ඒක නාපත් වෙනවා. ඒක නිසා සර්වචනන් සඳහන් කරලා තියෙනවා මේ උපාදානය තියෙන තාක්කල් හැම කෙනාම සංසාරේ කෙලවරක් දකින්න. ඒක දිගින් දිගටම දිගින් දිගටම එකට එකට ඇබ්බැහි වෙවි ඇබ්බැහි වෙවි යනවා. ඒ වාගේම උපාදානයක් නැති කෙනෙක් කියලා අල්ලන්න පුළුවන් කෙනෙකුත් නැහැ. හැම කෙනාටම තමන්ගේ ඒ තියෙනවා රුචි අරුචිකං ඒ ලක්ෂණ. ඒ ලක්ෂණ ටික සාධාරණීකృత වීම තමයි කරන්නේ. ඉතින් මේ උපාදානය පිළිබඳ කතා කරනකොට තියෙන්නේ ඒව පිළිබඳව විවේචනාත්මකව විමසුන්නුවණෙන් ඒක දිහා බලන්න පුළුවන් ගතිය. එහෙමනම් තණ්හාවක් ඇති වුණත් ඒක දුරදිග යන්න දෙන්නේ නැතුව ඒක දිගට බෝ වෙන්න දෙන්නේ නැතුව ගැම්ම ගන්න දෙන්නේ නැතුව කස කැවෙන්න දෙන්නේ නැතුව නතර කිරීම හරහා තමයි මේ උපාදාන කියන කුරුකෙදී මේ සංසාර චක්‍රය කඩලා දානවා. ඉතින් ඒක ඒ ගිරිමානන්ද සූත්‍රයේදී සර්වචනාංශයේ පෙන්ලා දීලා තියෙනවා කතවාචානන්ද සබ්බ ලෝකයේ අනාභිරත සංඥා. මේ ලෝකේ දේවල් පිළිබඳව ඛෑදරකම, චහුලකම, අභිරමණය කරන ගතිය පිළිබඳව අනිත් පැත්ත අනාභිරතිය. එහෙම නැත්නම් පැමිණිච්ච දේ ලෑස්ති වෙලා ඒකත් එක්ක ජීවත් වෙන ගතියට කොහොමද කරන්න කිව්වොත් යේ ලෝකේ උපයෝපාදාන අදිඨානා බිනිවේසා තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා ඒක පෙන්ලා තිනවා උපේ කියලා කියන්නේ වෙත යනවා ඒක තණ්හාවෙන් කරනවා ඊට පස්සේ උපාදාන කියලා කිලා අල්ල බදා ගන්න උපේ උපාදාන අදිඨාන චේතසෝ අදිඨාන හිතෙන් ඊට පස්සේ දැඩි අදිෂ්ඨානයක් ගන්නවා දැන් මේකට උඟ දෙනෙක් එන්න හදනවා මම මේ කාටවත් අල්ල ගන්න දෙන්නෙත් නෑ මම මේක බදා ගන්නවා කාටවත් ගන්න දෙන්නෙත් නෑ කියන එකට අරසාව සලසණ්ඩයි එතකොට තමයි ඒ අල්ලගත්ත දේ නිසා ගිලිහිච්ච දේ ගැන බලන්න වෙලාවකුත් නෑ වෙන කෙනෙක් මේක අල්ලගනි කියලා ඒක අරසා කරන්න ගියාට පස්සේ විශාල අදිෂ්ඨාන ශක්තියක් අදිෂ්ඨාන මාලාවක් එන්න පටන් ගන්නවා අදිඨාන අබිනිවේෂයක් කරනවා ඊට පස්සේ මේක මමයි මේක මම අරසා කරනවා ඊට පස්සේ ඒක දිගට දිගට මේක අපේ අතින් වෙනකොට ඒකෙන් අන්තිමට මන්දි වහිනවා ඒ අනුසේ වශයෙන් ඒකේන ඒ පලාතර කවුරුත් වෙනවා දකින්න කැමති නෑ මේක මගේ වැයික්‍ය මේක මට ඕන විදිහට යන්න ඕන කියලා ඒකට තියෙන අර දැඩි ආශාව නිසා එයාට එතෙන්ට පිටුවට එන හැම කෙනාම හතුරෙක් වගේ පේන නිසා දැඩි බැඳ ගැනීමක් අල්ල බැඳ ගැනීමක් වෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ Taman ඒ වගේ දැඩි ප්‍රේම කරන, දැඩි ආශා කරන චංචල වංචර නිශ්චල වස්තු එහෙම නැත්නම් මතිමතාන්තර ඒ වගේ දේවල් දිහා සලකා බලන්න අපි මේ දෙයක් කරන්න ගියාම අපේ ඇහ කොච්චර අසාධාරණද අන්ධද මේ දේටම බැඳිලා වෙන කෙනෙකුට ඒක සාධාරණ වෙනවා දකින්න බැරි වෙන විදිහට මේ ක්‍රියා කරන ඥාණය මුන්නතරම් අහිතකාමීද ද්වේෂජනකද අසාධාරණද කියලා දැකගන්න එක තමයි ඒ තණ්හාව ඇති වුණත් උපාදාන ඇති නොවීම පිළිබඳව කටයුතු කරන කෙනාගේ හැටි. ඉතින් මේක ඉන්දිය සංවරයකට වැටෙන්නේ නූපන්න කුසල් නැවත නොයිපද වීම සඳහා. තාම දැන් මේක දන්නේ නැතුව ගියොත් තණ්හාවට පස්සේ උපාදානයක් පාටපත් වෙලා හොඳටම හයි හත්ති වෙනවා ස්ථාවර වෙනවා ඒ නිසා තණ්හාව එනකොටම කෙනෙකුට දැනගන්න පුළුවන් නම් දැන් මම මේකට මනාපයක් ඇති වෙලා තියෙනවා මේක දිගටම යන්න ගියොත් එන්නේ එන්නේ උපාදාන අබිනිවේෂ චේතසෝ අදිඨාන දිගට සිද්ධ වෙලා මම එකෙන් වහයලා ගැනීමක් සිද්ධ වෙනවා යටපත් වීමක් සිද්ධ වෙනවා මුසපත් වීමක් සිද්ධ වෙනවා ආතුර වීමක් සිද්ධ වෙනවා කියලා මෙන්න මේ ලෑස්තිය බුදුජාන් වහන්සේ සඳහන් කරන්නේ බොහෝ විට සීක පුද්ගලයාට කරන්න පුළුවන් කාරණාවක්. එහෙම නැත්නම් භාවනාවේ සෑහෙන්න දියුණු වෙච්ච කෙනෙකුට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මට දැන් මේකට මනාපේ පහළ වුණා. මේකට මට අමනාපේ පහළ වුණා. අන්නේ පහළ වෙච්ච මනාපය අමනාපය තමයි මම සංසාරයට බඳින්නේ දැකපු වස්තුව නෙවෙයි. අහපු සද්දේ නෙවෙයි. ඒ ගඳ ආරම්භණේ නෙවෙයි. රස ආරම්භණේ නෙවෙයි. ස්පර්ශ ආරම්භණේ නෙවෙයි. ඒ සඳහා Taman ඇති කරන මේ මනාපමනාප. නැත්නම් Taman ඒකට ප්‍රතික්‍රියා කරන්න හැටි. ඉතින් ඒක ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී විස්තර වෙනවා. මම හිතනවා ඒක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ විස්තර වෙන ආකාරය යෝගාවචරයේකට තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ලේසියි. ආධුනිකයා නවක යෝගාවචරය කරන්නේ ඒ වගේ දැඩි ආසාව ඇති වෙන පරිසරයෙන් අයින් වෙලා ගත ඒකට එන්න දෙන්නේ නැතුව සාමාන්‍ය ක්‍රමයට ගත කිරීම තමයි අපි ආරණ්‍යගත වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. දුක්ඛ මූලගත වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. ඒ වගේම ශූන්‍යාකාරගත වෙනවා කියලා කියන්නේ දැඩි කාම කුප්පණ අදහස් තියෙන තැන් වලින් අපි අයින් වෙලා ඒ අතරමැද ඉඳගෙන නිකන් ඉන්නේ නෑ. ඒකදී අපි සතිය දිනු කරනවා. කායනුපස්සනාව වඩනවා. එහෙම කරලා කරලා කරලා තමන් මේ කායනුපස්සනාව කරපු යෝගාවචරෙක් වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවට යනවායි කියලා කියන්නේ ඉඳගෙන පරියන්ක විතරක් නෙවෙයි සක්මණේදී එදින්දා වැඩවලදී අපි මේ සතිය යොදවනකොට අපිට අභියෝගේ වැඩි වෙනවා අපිට යන්න ඕනේ පාරතියෙදී හිත පිටපයින් ගතිය පේනවා ඒක ඉදරතර ජීවිතයේ එදිනදා ජීවිතේ බොහොම සරට සිද්ධ වෙනවා අන්න එහෙම වෙනකොට මේ ගත යුතු මධ්‍යස්ත කෙලෙස් අඩු අරමුණ තබා අර වගේ දේවල් වලට පයින්නකොට කොහොමද මේ යාන්ත්‍රණය කියලා බැලුවොත් මනාපමනාප තමයි තියෙන්නේ. සමහර නිතර ඇසුරු කරන අරමුණ අමනාපයටපත් වෙනවා. බාහිරේ තියෙන දේවල් මනාප වෙනවා. ඉතින් එතකොට ස්වභාවයෙන්ම හිත මේ ඉරමැතිරි කඩාගෙන පන්නේ හිත හදන බලාගෙන ඉන්න හිරකාරයෙක් වගේ කොහින් හරි ඉඩ ඉඩක් බලාගන්නේ එක්ක දොරෙන් ගරලා යන්නේ නැත්නම් බින්ගයක් කාරලා පැනලා යන කොහෙන් හරි පැනලා යනවා. ආන්නේම පළවෙනි කායනුපස්සනාවේ දක්ෂ යෝගාවචරයට ඒ මනාපමනාප දෙක පහළ වුණාට පස්සේ හිතේ ඕනම කෙනෙකුට පුදුමාකාර ක්‍රමසහවිදි එන්න පටන් ගන්නවා. ඒකට ඝන දෙවිණ ඕන කියලා කියන්නේ. වරකම් කරන්න ඕනේ නම්, වැඩි වැඩක් කරන්න ඕනේ නම් ඒකට ඕනේ ඥානෙ කවුරුවක්වත් කියලා දෙන්න ඕනේ නැහැ. කටු ගහේ කටු උල් කරන්න කවුරුත් ඕනේ නැහැ. ඉතින් ඒ දේ එන්නේ මේ තණ්හාවෙන් අපිට ඒ වේගය දුන්නට පස්සේ ඒකට පස්සේ මේ මනුස්සයාට කාලය යන්න යන්න යන්න යන්න එකකින් ගැලවීමේ ක්‍රමය කළ යුතු දේවල් නපුරෙන්මයි කල්පනා කරන්නේ. අසාධාරණෙන්මයි කල්පනා කරන්නේ. අයුක්තියෙන්මයි කල්පනා කරන්නේ. ආන්නේ ඒ ගතිය දකින්න පුළුවන් ඒ කායනුපස්සනාව වඩපු කෙනාට. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා යෝගාවචරය. එහෙම නැත්නම් අපි කිව්වොත් එතන ශීක පුද්ගලයා වගේ සඳහන් කරලා තියෙන්නේ uppannam චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං අමනාපං. නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි දිගටම මතක් කෙරුවේ. ඇහැට පේන රූපය ගැන චක්කුණා රූපන් දිස්වා ඇහැට රූපයක් දැකලා uppajjati මනාපං uppajjati අමනාපං. නැත්තම් uppajjati මනාපම. එයාට මනාපයක් පහළ වුණා. අමනාපයක් පහළ වුණා. නැත්තම් මනාපමනාප දෙකේ මිශ්‍රණයක් පහළ වුණා. අන්නේ ඒ යෝගාවචරයා එතෙන් යනකම් පමයි දැන්. දැන් හිම සිද්ධ වෙලා තියෙනවා. පුරුද්දට මනාපමනාවක් පහළ වෙලා තියෙනවා. නමුත් ඒ ඇතිවෙච්ච මනාපේ අමනාපේ පිළිබඳව අට්ඨියති හරායති ජයගොච්ඡති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මේ දැකපු තමන් දැකපු පහළ වෙච්චි මේ මනාපය අඳුනා ගන්නවා දුකක් වශයෙන්. එහෙම නැත්නම් අමනාපයක් පහළ වුණා ඒ දුකක් වශයෙන් අඳුර ගන්නවා. එහෙම නැත්නම් ඒ වෙලාවේදී මනාපමනාප දෙක නැදා දහසක් පහළ වුණා ඒක දුකක් හට ගැනීමක් විදිහටයි තේරුම් ගන්න. අට්ඨියති කියලා ඒක අටුවාවේදී පරිවර්තන කරන්දී ඒක හිතින්නේ නෑ ඒක දුකක් වශයෙන් අතාරනවා ඒ කියන්නේ ඒක අල්ලගන්න හදන්නේ පහළ වෙලා තියෙන්නේ ඒක අගේ කරන්නේ ආඩම්බර කරන්නේ හරායති ඒකට ලැජ්ජාවටපත් වෙනවා නේ මං වගේ යෝගාවචරයෙක් වුණත් මේ රූපේ දැක්කා මේකෙන් දැම්මට මේ මන අපේ පාලනා මන අපේ පාලනයි කියලා ඒ වෙච්ච දේ පිළිබඳව ආඩම්බරයක් ගන්නෑ ලැජ්ජාවටපත් ජෙගුච්ඡති ජුගුප්සාවටපත් වෙනවා. මේ වගේ තැන්වල හිටියොත් මට කවදාවත් ගැලුමක් වෙන්නේ නැහැ. මේ දකින් දකින් දේවල් වලට මට ආසයි තුනයි කියලා. ඒ දකින දේවල් පිළිබඳව පිළිකුලක් අප්‍රියාවක් ජුගුප්සාවක් ඇති වෙනවා. එතකොට මේ දකින දේවල් පිළිබඳව නෙවෙයි මෙතන මේ කතා කරන්නේ දකින දේ පිළිබඳව Tamanට ඇති වෙච්ච මේ මනාපමනාව දෙක පිළිබඳව. ඉතින් මේක ඇත්තටම <coughs> සර්වචනාචර්ය ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා පහාන සංඥාවකි අට්ටි යති හරායති දිගුච්චති ඒක පාලියේදී පොඩි පටලැවිල්ලක් වෙලා තියෙනවා සබ්බ සංකාරේසු අනිච්ඡා සංඥා කියලා ඒක බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා අනිච්ඡා කියලා කියන්නේ ඉච්ඡා නැහැ කියන අදහස කැමැත්තක් නොවෙනවා කියන අදහස නමුත් අපේ අතරමැදි කාට හරි පොඩ්ඩක් පටලැවිලා අනිච්ච සංඥා කියලායි දැන් මේක ලියලා තියෙන්නේ. හරියට ලියවෙන්න ඕනේ ඡයන්න දන්තද බැඳි මහා ප්‍රාණ ඡයන අනිච්ඡා කැමැත්තක් නැහැ කියන එක. දැන් ලියලා තියෙන්නේ සාමාන්‍ය ඡයන දෙකක් අනිච්ච සංඥා කියලා. ඒ නිසා ගිරිමානන්ද සූත්‍රය පටන් ගන්නෙත් අනිච්ච සංඥා වලින් අතරමැදි සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා නැවතත් <clears throat> ඒකම කියවන ගතියක් පේන්න තියෙනවා. නමුත් ඒකට තරුවචනසේ දෙන උත්තරේ තමයි සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති ජෙකුච්චති. ඔය ඉරිමේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන අර්ථයමයි දෙන්නේ. ඒක ගැන දුකටපත් වෙනවා, ලැජ්ජාටපත් වෙනවා, පිළිකුලක් කරනවා. ඉතින් මේ අනිච්ච කියන වචනේ නිට්ටය නැහැ කියන වචනේ නෙවෙයි මේක සම්බන්ධ වෙන්නේ අනිච්ඡාන ඉච්ඡති කැමති නොවේ කියන වචනය. ඉතින් ඒක ඇත්තටම බුරුම පොතේ ඒ ස්වාමීන් වහන්සේලා පෙන්නලා දීලා තියෙනවා මෙන්න මෙහෙමත් පද වෙනසක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මම බැලුවා ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා අහලා ඒ කට්ටිය කියනවා නෑ අටුවාව කියන්නේ තනිච්ච සංඥා. මේ අට්ටියේ චරාය චීකුච්චිති කිව්වත් මේක අනිච්ච සංඥා කියලා තමයි කියලා තියෙන්නේ. ඒක ඇත්තට අපිට භාවනාවට අදාළ දෙයක් නෙවෙයි. නමුත් සරුවචනසේ පෙන්නනවා මේ සබ්බ සංකාරයේසු අට්ඨියති හරා